ඊළඟ මැතිවරණය කියන්නේ පරාජිතයන් නැති මැතිවරණයක්. මොකද මම මේ කියපු හේතුව නිසාම අපි වෙන වෙනම ඉල්ලනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනම ඉල්ලනවා. එක්සත් ජාතික පක්ෂය වෙනම ඉල්ලනවා. තවත් පක්ෂ වෙනම ඉල්ලාවි. නමුත් වෙනම ඉල්ලුවත් මැතිවරණ අවසානයේදී විශේෂයෙන්ම මේ රටේ ප්‍රධානම පක්ෂ දෙක එකට වැඩ කරන්න මම කියපු ආකාරයට අද අපි බැඳී ඉන්නවා. මෙතෙන්දී වැඩිම ආසන ප්‍රමාණයක් ගන්න පක්ෂය අගමැතිපත් කරගනීවි. දෙවැනි ආසන මට්ටමේ ගන්න ප්‍රමාණයට අපි නියෝජ්‍ය අගමැති ධූරයක් හදලා දෙනවා. අද තියෙන තත්වය අනුව මම හිතනවා මහමැතිවරණයෙන් පස්සෙත් පත් වෙන්නේ අපේ පක්ෂ නායකයා අගමැති හැටියට. නමුත් මේ අපි කියන්නේ මේක අභියෝගයක් හැටියට නෙමෙයි.